මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි ආජීවස්නමක ශීලයේ සමාදන් වෙන නමස්කාරය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 මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා පමාදේන සම්පාදේ තබ්බං ආමේ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 සුග්ගහීත නිමිත්තස්ස චිත්තසුම්පාදකෝ විදෝ සමතං අනුයුංජෙය්‍ය කාලේන ච විපස්සනං විරියසාතංච සම්පන්නෝ යුක්ත යෝගෝ සදාසියා නච අම්පන්්වා දුක්ඛන්තං විසා සංයය පණ්ඩිතෝ එවං විහෙරමානස්ස සුද්ධි කාමස්ස භික්ඛුනෝ කියන්ති ආසවා සම්බේ නිබුතිං චාධි ගච්ඡති සදහවත් පින්නතුනි මිහිඳු මහ රහතන් වහන්සේගෙන් මේ රටට ලැබුණු සම්බුද්ධ ශාසන දායාදය කාටත් සිහියට නැගෙන පොසොන් පොය දවසයි අද ඒ ලැබුණ බුද්ධ ශාසන දායාදයෙන් කොයිතරම් කොටසකට අද අපි උරුමකම් කියනවද කියන එක අද වගේ දවසක හිතන්න වටිනවා සම්බුද්ධ ශාසනයේ හරය සාරය සංසාර විමුක්තියයි නිවනයි ඒ කාරණය මේ වගේ අවස්ථාවක සිහියට නගා ගැනීම පවා මිහිඳු මහරහතන් වහන්සේට කරන උපහාර පූජාවක් වෙනවා. ඒක නිසා අපි අද දවසේ තෝරාගත්තේ ඊට අදාළ සිතුම් පැතුම් අවදි කරන අන්දමේ ගාථා කීපයක්. මේ මාතෘකා කළ ගාථා දේශනා කළේ උපසේන ස්වාමින් වහන්සේයි. උපසේන ස්වාමින් වහන්සේ කියලා කියන්නේ සාරිපුත්ත ස්වාමින් වහන්සේගේ බාල සොහොයුරෙක්. සාරිපුත්ත ස්වාමින් වහන්සේගේ බාල සොහොයුරා ඒ නමින් වෙන්ව දක්වන්න ඕන නිසා උන්වහන්සේ ශාසනය හැඳුන්වන්නේ උපසේන වංගන්ත පුත්ත නමින්. එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මෑණියන් ගේ නමින් සාරිපුත්ත වුණා. උපසේන ස්වාමීන් වහන්සේ පියාණන්ගේ නම මුල් කරගෙන වංගන්ත පුත්ත නමින් හැඳින්වුණා. ඉතින් මේ උපසේන වංගන්ත පුත්ත ස්වාමීන් වහන්සේ ශාසනය මුල් කාලේ ඉඳලම එකතු වෙච්ච කෙනෙක්. ඒ ශාසනයේ මුල් අවදියේ බුදුරජාණන් වහන්සේ උපසම්පදා කරන ආකාරය හිම විනය නීති වශයෙන් පැනෙව්වට පස්සේ සංඝයා වහන්සේලා ඇතම් සංඝයා වහන්සේලා Taman එක වසක් පමණක් වයස තිබෙද්දී ශාසන වයස තිබෙද්දී ගෝලයින් උපසම්පදා කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියන්නේත් නෑදුව. ඉතින් උපසේන වංගන්තපුත් ස්වාමීන් වහන්සේත් Tamanට එක වසක් තිබියදී ගෝලයෙකු උපසම්පදා කරලා වස් දෙකක් වුණාට පස්සේ ගෝලයාත් එක්ක බුදුරජාණන් වහන්සේ දකින්න වැඩම කළා. බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේ කෙනෙකුගෙන් යම් ප්‍රශ්නයක් අහන්නේ කාරණේ දැනගෙනයි. ඒ වගේම යම් කිසි ධර්ම කාරණයක් කියා දීමට හෝ විනය නීතියක් පැනවීමටයි. ඉතින් මෙතේ මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පිළිසඳර කතා කරලා ඉවර වෙලා උපසේන වංගන්ත පුත් ස්වාමීන් වහන්සේගෙන් අහනවා මහාන ඔය නමට වස් කීයද? භාග්‍යතුන් වහන්සේ මට වස් දෙකයි මේ නමට වස් කීයද කියලා ගෝලයාගේ දිහාවට පෙන්වුම් කරලා ඇහුවා ඒ නමට එක වසයි මේ නම ওই නමට තියෙන සම්බන්ධය මොකද්ද කියලා ඇහුවා ඒ මගේ ගෝලයයි කිව්වා ඔන්න බුදුරජාණන් වහන්සේ සරේ කියනවා පදාලා හිස් පුරුෂය මෝග පුරුෂ කියන වචනෙන් තමයි බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කරන්නේ. හිස් පුරුෂය මේක නොකළ යුතු දෙයක්, සාසනික දෙයක්. Taman අවවාද අනුශාසනා ලබන්න සුදුසුව සිටියේදී තව කෙනෙකුට අවවාද අනුශාසනා කරන්නේ අනේක පමණට වැඩිය කල් ඇතුව උනුඹ මේ ශාසනයේ පිරිස් බැඳ ගන්න පටන් ගත්තයි කියලා මේක මේ නොපහන් වූවන්ගේ පහන් වීම පිණිසවත් පහන් වූවන්ගේ ප්‍රසාදයේ වැඩි වීම පිණිසවත් හේතු වන දෙයක් නෙවෙයි නොකළ යුතු දෙයක් කියලා විනය නීතියක් පැනෙව්වා ඒක මුල් කරගෙන සංඝයා වහන්සේ කෙනෙක් උපසම්පදාවෙන් වස් 10ක් වනතුරු ගෝලයින් උපසම්පදා නොකළ යුතු බවට. එතකොට මේ මේ බුදුරජාණන් වහන්සේගේ ලැබුණ මෝග පුරිස කියලා කියන හිස් පුරුෂයා කියන නිග්‍රහය නිසා සංවේගවත් වුණු උපසේන ස්වාමීන් වහන්සේ එයින් පස්සේ දුතංග ධාරීව උග්‍ර ප්‍රතිපatti රකිමින් ආරණ්‍යකව පින්ඩ පාතිකව පංසු කුලිකව ප්‍රතිපatti රැකලා ඉක්මනින්ම රහත් බව ලබා ගත්තා. නමුත් ඒකම ඒක අර ඉස්සෙල්ලා කියාවු අවස්ථාවට වඩා එහෙම් පිටින්ම ප්‍රතිවිරුද්ධ අවස්ථාවක් අපට විනය පිටකෙම දකින්න ලැබෙනවා. ඒක සඳහන් වෙන්නේ මෙහෙමයි එක් අවස්ථාවක බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට වදාලා මහණෙනි මම තුන් මාසයක් විවේකීව ගත කරන්න කැමති විවේකයට ගිහිල්ලා කැලේට ඒ බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේම විවේක වාසයට වැඩම කළා. ආ හම්බෙන්න කිසිම කෙනෙක් ආයුතු නැහැ. පින්ටපාතේ අරගෙන එන භික්ෂුව හැරෙන්න. ඉතින් මෙහෙම බුදුරජාණන් වහන්සේ විවේකයට වැඩම කළාට පස්සේ සංඝයා වහන්සේලාත් ඒ බුදුරජාණන් වහන්සේටගේ විවේකයට අනුබල දෙන අදහසින් නමුත් අවසර නැතිව 아무ත විනය නීතියක් පැනව යම් කෙනෙක් මෙන්න බුදුරජාණන් වහන්සේ විවේකයට වැඩම කරනවා යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ දකින්න ගියොත් එහෙම ඒ ඒ භික්ෂුවට පචිතියවතක් වෙනවා කියලා විනය පිටකේ තියෙන අවත් ක්‍රමයෙන් එකක් මේ පාචිත්‍ය කියන අවතක් වෙනවයි වැරද්දක් වෙනවා කියලා නීතියකුත් පැනෙව්වා මේ නීතිය ගැන දැනගෙන තිබෙද්දි ඉතින් බුදුරජාණන් වහන්සේ විවේක වාසයට ගියාට පස්සේ අර උපසේන වංගන්ත පුත් ස්වාමීන් වහන්සේ තමන්ගේ ගෝලියුනුත් එක්ක බුදුරජාණන් වහන්සේ දකින්න ආවා අර ශික්ෂාපදේ පැනින්වුවට මොකද උපසේන මංගන්ත පුත්තු ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා ඒක සුදුසු නැති බව. බුදුරජාණන් වහන්සේ අර වෙන කෙනෙකුට එහෙම ශික්ෂාපද පණවන්න බැරි බව. කොහොම හරි උපසේන මංගන්ත පුත්තු ස්වාමීන් වහන්සේ වැඩිහාම පිළිසඳර කතාවෙන් පස්සේ ඒ ගෝලයා ගැනත් බොහොම ප්‍රසාදයක් ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ ආනවා වදාලා මේ උපසේන මංගන්ත පුත්තු ස්වාමීන් වහන්සේට උපසේන ඔබේ මේ ගෝල පිරිස බොහොම ප්‍රසාද යනකයිනේ. කොහොමද ඔබ ගෝලයින් හික්මවන්නේ? එතකොට කියන භාග්‍යතුන් වහන්සේ මගෙන් කවුරුවත් උපසම්පදාව ඉල්ලගෙන ආවොත් මම කියනවා මම ආරණ්‍යකයි, පිණ්ඩපාතිකයි, පංසුකූලිකයි කියන මේ දුතංග මම රකින්නවා. ඔබත් එහෙම වෙන්න කැමති නම් මම උපසම්පදා ගන්නවා. එහෙම කැමති නැත්නම් මම උපසම්පදා කරන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා සාදු සාදු උපසේන බොහොම හොඳයි. ඔබ මේ ගෝලෙයින් හික්මන ආකාරය කියලා විශේෂ ප්‍රසාදයේ දැක්වීම වශයෙන් විශේෂ වරප්‍රසාදයක් දුන්නා. මම ඉඩ දෙනවා ආරණ්‍යක පංසුකූලික පින්ඩපාතික භික්ෂුන් වහන්සේලාට ඕනම වෙලාවක ඇවිල්ලා මා හමු වෙන්න. ඉතින් අර සංඝයා වහන්සේලා අරම පච්චිතිය වැටක් පැනෙවුවට මොකද? අන්න බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාව උපසේන මංගන්ද පුතුක ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කළා එපමණක් නෙවෙයි. ඒ විනය පිටකයේ තියෙනවා සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. විනය පිටකෙත් එහෙම කියවෙනවා. ඒ වගේම සූත්‍ර දේශනාවල දැන් මේ පිණුතුන් අහලා තියෙන බුදුරජාන් වහන්සේ ඇතැම් අවස්ථාවල සංඝයා වහන්සේලාට අර ඒත දග්‍රතනතුරු දුන්නා කියලා දැන් මේ කාලේ උපාදි දෙන්න වගේ එකක් නෙවෙයි. බුදුරජාන් වහන්සේ ඒ ගැඹුරින් කල්පනා කළා ඒ අතීත සංඝ ඒ සංඝයා වහන්සේලාගේ ගුණ ශක්තිය අනුව ඔන්න මේ මහණෙනි අහවල් අහවල් කාරණානුව මේ අහවල් භික්ෂුව අග්‍රයි කියලා. ඉතින් ඒ වගේ මේ උපසේන වංගන්ත පුදු ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා මහණෙනි මගේ ශ්‍රාවක භික්ෂූන් අතරින් සමන්ත පාසාదిక භික්ෂූන් අතරින් අග්‍ර හැටියට මම සැලකනවායි මේ මම සම්මත කරනවායි උපසේන වංගන්ත පුත්ත කියලා. මේ සමන්ත පාසාదిక කියලා කියන්නේ පින්නන්නේ කියන්නේ පින්නතුනි හාත්පසින් හැම පැත්තෙන්ම ප්‍රසාදය එළවන හැම පැත්තෙන්ම පහදවන සුළු කියන එක. එයින් පෙන්눔 කරන්නේ උපසේන මංගන්ත පුත් ස්වාමීන් වහන්සේත් බැලුවාම බොහොම ප්‍රසාදනීයයි පහදවන සුළුයි. ගෝලයිනුත් එහෙමයි. එතකොට එතන හාත්පසින්ම පහදවන සුළු එහෙම නැත්නම් හැම පැත්තෙන්ම පහදවන සුළු කිව්වේ අර ගෝලයිනුත් ගැන හිතලා. ඒකට විශේෂ බුදුරජාන් වහන්සේගෙන් විශේෂ ප්‍රශංසාවක් ලැබුණා. ඊළඟට සඳහන් වෙන සිද්ධිය මේ පින්නතුණු තහල ඇති ඇතම් කෙනෙක් බුදුරජාන් වහන්සේගේ ශාසනයේ නානාවිධ ගැටලු තිබුණා මහා බුදුරජාන් වහන්සේටවත් විසඳ ගන්න බැරි අවස්ථාවල් උග්‍ර ගැටලු ආවා එක් අවස්ථාවක් තමයි කොසඹෑ නුවර භික්ෂුන් වහන්සේලා පිරිසක් පොඩි විනය ප්‍රශ්නයක් උඩ ඇති කරගත්තු වාද විවාද නිසා ભેද වින්න වෙලා බුදුරජාණන් වහන්සේ ජාතකතා කියලාවත් හික්මවන්න බැරුව ඒ සංඝයා වහන්සේලා බොහොම දඩබ්බර විදියට කිව්වා භාග්‍යතුන් වහන්සේ විවේකයට යන්න අපි අපේ දබරේ අපි කලහ විසඳ ගන්න කියලා ඒ විදියට බුදුරජාණන් වහන්සේටත් එහෙම ප්‍රකාශ කළා ඉන්නේ බුදුරජාණන් වහන්සේ මේ පින්නතුන අහලා තියෙන පාරිලිය වෙන වණයට වැඩි විවේකයේ සඳහායි අවස්ථාවේ සංඝයා වහන්සේලා හික්මෙන්නේ නැති නිසා ඉතින් මේ සංවේගවත් වුණ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් උපසේන මංගන්තපුත් ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ වගේ සාසන අර්බුද ඇති වුනහම අපි ඇති අර්බුද ඇති වෙනවායි මේව වළක්වන්න අපි කොහොමද ක්‍රියා අනාගතේ ක්‍රියාකල යුත්තේ කියලා අවසේන වංගන්ත පුත් ස්වාමීන් වහන්සේගෙන් ඇහුවයි කියලා සඳහන් වෙනවා. ඒ ඇහුව අවස්ථාවේ උපසේන ස්වාමීන් වහන්සේ ගාථා 10කින් අනුශාසනයක් වදාලා. ඒ අනුශාසනයේ කෙටියෙන් කියතොත් ඒ මූල හරිය කියවෙන්නේ ආරණ්‍ය වාස පිණ්ඩපාති ගංගා හබදාව පිණ්ඩ වංශකූලික ආදී ඒ දුතංග ධාරීව විනය ගරුකව විවේක යදිව පිරිස් ඔස්සේ යන්නේ නැතුව ওই විදිහට අල්පේච්ඡව රස තෘෂ්ණාව ඉවත් කළා ඒ හොඳ ප්‍රතිපත්තිය උඩ Taman ඒ බණ භාවනා කරමින් යෙතු බවයි ඒ ධාතාවලින් මුල් හරිය කියවෙන්නේ. ඒකේ අවසාන වශයෙන් තියෙන ධාතා තුනයි අපි මේ අවස්ථාවේ මේ මාතෘකාව හැටියට ගත්තේ. දැන් ඒව මතක් කරගනිමු. සුග්ගහීත නිමිත්තස්ස චිත්තසුප්පාද කෝවිදෝ සමතං අනුයුංජය කාලීනච විපස්සනා. සුග්ගහීත නිමිත්තස්ස කියලා කියන්නේ සමාධි නිමිත්ත හරියාකාරගත් කෙනෙක් වන්නේය. සමාධි නිමිත්ත හරියාකාර තේරුම්ගත්තු කෙනෙක් වන්නේය. ඒවා අපි පස්සේ විග්‍රහ කරනවා. චිත්තස් උපාදකෝ විදෝ කියලා කියන්නේ සිතක් උපදින ආකාරය දැන ගැනීමෙහි දක්ෂයෙක් වන්නේය. ඊළඟට සමතං අනියුංජේය. සමතෙහි යෙදෙන්නේය. සමත කියලා කියන්නේ සිත සමාධිමත් කරගන්න උපකාරවන ධානාදිය වැඩිම. සමතං අනියුංජේය. සමතෙහි යෙදෙන්නේය. කාලේනච විපස්සනා. අවස්ථානුකූලව විදර්ශනාවද වඩන්නේ විපස්සනාවද වඩන්නේ. ඊළඟට විරිය සාතච්ච සම්පන්නෝ යුත්ත යෝගෝ සදාසියා මෙහි අපත්වා දුක්ඛන්තං විස්සාසං එය පණ්ඩිතෝ නිරන්තරයෙන් වීරවන්තව විරිය සාදච්ච සම්පන්නෝ යුත්ත යෝගෝ සදාසිය හැම කල්හිම යෝග භාවනාවේ යෙදෙන්නේය නිරන්තරයෙන්ම යෝග කර්මෙහි යෙදෙන්නේ කියන එකයි ඊළඟට මෙහි අපත්වා දුක්ඛන්තං දුක් කෙලවර එයට නොපැමිණ විශ්වාසං එయ్య පඬිතෝ නුවණැත්තා තමා ගැන විශ්වාසය නොතබන්නේ දුක් කෙලවර කරන තුරු නවතින්න එපා කියන එකයි ඊළඟට එවං විහෙරමානස්ස සුද්ධිකාමස භික්ඛුනෝ කීයන්ති ආසවා සබ්බේ නිබ්බුදින් ചാති ආදි ගච්ඡති ඒ කියන්නේ මෙසේ වාසය කරන්නා වූ විසුද්ධිය බලාපොරොත්තු වන්නා වූ භික්ෂුවගේ සියලු ආශ්‍රවයෝ ක්ෂය වෙත් ඒ වගේම නිවනටද පැමිණේ නිවනද ලබා ගනී කියන මෙන්න මේ අවවාදාත්මක අනුශාසනාත්මක ධාතා තුනයි උපසේන වංගන්ත පුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ. මේ අවස්ථාවේ අපි මේක මතු කරලා ගත්තේ විශේෂයෙන්ම දැන් මේ කාලේ බොහෝ විට අප ළඟට එන අය සමත විදර්ශනා ආදී පිළිබඳ ගැටලුත් අරගෙන ඉන්නේ. ඒකටම අදාළ මේ පළවෙනි ධාතාවේ කාරණා කීපයක් මෙතන කියවෙනවා. පළවෙනි මම කියවෙන්නේ සුග්ගහිත නිමිත්තස්ස. ඒ කියන්නේ ඒකත් සවිස්තරව කිව්වොත් දැන් කෙනෙකුට හිත සමාධිමත් වෙන වෙලාව සමාධිමත් නොවන වෙලාව ඒවා පිළිබඳව හිත යොදලා ඊට හේතු වන හේතුප්‍රත්‍ය ඊට හේතු වන කාරණා හරියාකාර තේරුම් ගැනීමයි ඒක උපකාර වෙනවා තමන්ගේ භාවනාව දියුණු කරගන්න. ඉතින් මෙන්න මේ කාරණේ ලස්සනට බුදුරජාන් වහන්සේ එක්තරා උපමාවකින් එක් අවස්ථාවක වදාළ සංඝයා වහන්සේලාට දක්ෂ කෝකියා එහෙම නැත්නම් අරක්කේමිය පිළිබඳ උපමාවකින් ඒ කියන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා මහණෙනි ඉස්සෙල්ල ප්‍රකාශ කරන්නේ අදක්ෂ ආරක්්‍යමියාගේ ස්වභාවය. ඔන්න යම්කිසි ආරක්්‍යමියෙක් තමන්ගේ ස්වාමියා රජ කෙනෙක් හෝ රාජමහා මාත්‍යෙක් උට ආහාර පිළියෙල කරනවා. ආහාර පිළියෙල කළා මේසෙට ඇරලා බලාගෙන ඉන්නේ නැහැ. හොරෙන්වත් බලාගෙන ඉන්නේ නැහැ. මේ ස්වාමියා දැන් ආහාර පිළිවෙනකොට විවිධකාර ව්‍යංජන එහෙම තියෙනවනේ. දැන් මේ පිනතුන් දන්නවා අඹුල් රසය ඇති, ලුණු රසය ඇති, මිහිරි රසය ඇති, කටුක රසය ඇති ඔය ආදී විවිධ ව්‍යංජන. ඉතින් මේ ඒවා බලාගෙන ඉඳලා තේරුම් ගන්නෙ නෑ. අද මගේ ස්වාමියා එක්ක අඹුල් හරි රස හරි ඒ ආහාරයට වඩා රුචි. ඒ ආහාරයට අත දික් කරනවා. ඒ ආහාරයෙන් වැඩියෙන් ගන්නවා. ඒ ආහාරය ගැන මේ ව්‍යංජනය ගැන වර්ණනා කරනවා කියලා ඒක දැනගන්න ළඟින් ඉන්නේ නෑ. ඉතින් ඒක නිසා ඒකෙන් වෙන පාඩුව මොකද? අර ආරක්ෂියමියාට කෙටියෙන් දක්වලා තියෙන්නේ අර ස්වාමියාගේ හිත ප්‍රසාද වීම හේතු කොටගෙන කෙනෙක් ලබා ගන්න වස්ත්‍ර ආදිය නියම වැටුප එහෙම නැත්නම් ප්‍රසාද දීමනා ආදිය ලැබෙන්නේ නැහැ අර අදක්ෂ ආරක්ෂියමියාගේ ඒ නොසලකිල්ල නිසා. ඒ වගේ ඔන්න උපමාවට සම්බන්ධ කරනවා එසේම සම්කිසි භික්ෂුවක් සතර සතිපට්ඨානිය වඩනවා. කයෙහි කය ආනුව බලමින් වාසය කරන වේදනාවන්හි වේදනානුව බලමින් සිතෙහි සිත ආනුව බලමින් ධර්මයන්හි ධර්මයන් ආනුව බලමින් සතර සතිපට්ඨානිය වඩන මේ භික්ෂුවගේ සිත සමාධිමත් වෙන්නේ නැහැ. ඒ වගේම නොයෙකුත් උපක්ලේශ ධර්ම හිතට එනවා. එතකොට ඒ භික්ෂුව ඒ ගැන හිතලා කල්පනා කරන්නේ මොකද මෙහෙම වෙන්නේ කියලා තේරුම් ගන්න. ඒක නිසා ඒ භික්ෂුවට තමන්ගේ හිත සමාධිමත් කරගන්න, ඒ දිත්ත ධම්ම විහාර කියලා සුඛ විහාර කියලා කියන එදිනදා ඒ සිත තැන්පත් කර ගැනීමෙන් ලැබෙන සැපය ලැබෙන්නේ නැහැ. සති සම්පජඤ්ඤය දියුණු වෙන්නේ නැහැ. ඔන්න ඒ අදක්ෂාරක් කියන්නේ. අදක්ෂ භික්ෂුව. ඒකට සමාන කරලා අදක්ෂ භික්ෂුවගේ ස්වභාවය. ඔන්න ඊළඟට දක්ෂාරක් කියන්නේ කියන්නේ කියන්නේ මෙහෙමයි බුදුරජාණන් වහන්සේ අර විදියට තමන්ගේ ස්වාමියාට ආහාරය ඇරලා දක්ෂ ආරක්ෂමියෙක් නම් බලාගෙන ඉන්නවා. අද ස්වාමියා මේකෙන් වැඩිපුර ගන්නවා මේකට වැඩිය රුචි මේක ගැන වර්ණනා කරනවා කියලා දැනගෙන ඒක අනුව ඊළඟ දවසේ ආහාර සූදානම් කරනවා. ඒ නිසා අර ස්වාමියා ගැන සතුටු වෙලා විශේෂ ප්‍රසාද ආදිය දෙනවා. අන්න ඒ වගේ යම්කිසි නුවණැති භික්ෂුවක් දක්ෂ භික්ෂුව කරන්නේ මොකද්ද සතර සතිපට්ඨානය වඩන අතරේ යම් අවස්ථාවක හිත සමාධිමත් වෙනවා නම් ක්ලේශ නැති වෙනවා නම් ඒක හොඳට තේරුම් ගන්නවා මේ මේ ආකාරයේ මේ මේ විදිහට මම පවතින නිසා මේ විදිහ හිතවිල්ලක් නිසා හිතවිලි නිසා මම මෙහෙම දියුණුවක් ලබනවා කියලා ඒකට නිමිත්ත අන්න ඒකයි සුග්ගහිත නිමිත්ත නිමිත්ත කියලා කියන්නේ ඒක සලකුණ එතකොට සිත සිත යන ආකාරය දැන ගැනීම කියන එකයි උතන කියන්නේ සිත යන ආකාරයක ඊට හේතු වෙන කාරණා දැනගත්තාම ඊළඟ සැරේ ඒක ඒව ඉවත් කළා එහෙම නැත්නම් ඒවට රුකුල් දීලා හොඳ පැත්ත ගන්නවා නම් හිත දියුණු කරගන්න පුළුවන්. ඔන්න ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ එතකොට අර අරක්කේන් යදී උපමාවෙන් දැක්වුවා. ඒ වගේම චිත්තස උපාදකෝ විදෝ කියලා කියන්නේ සිතක් උපදින ආකාරය පිළිබඳව දැනගැනීමේ දක්ෂයෙක් වන්නේය. ඒ සිතක් උපදින්නේ තවත් හේතුන් තවත් හිතවිලි රාශියක් ඒකට කිට්ටු වෙනකොටයි සිතවිලි සිතවිලි හා සම්බන්ධ වෙන ආකාරය ඒවා ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔය දැන් සතිපට්ඨාන වඩන පින්නතුන් දන්නවා ඇති. චිත්තානුපස්සනා හරියට එනකොට ධම්මානුපස්සනා හරියට එනකොට මොන සිත ගැන බලන ස්වභාවයනේ. විශේෂයෙන්ම ධම්මානුපස්සනා කොටාසේ තිබෙනවා නීවරණ ආදිය ගැන එහෙම කියනකොට ඔන්න මෙහෙම සඳහන් වෙනවා මේකට නිදසුණක් හැටියට ගත්තොත් යම් කෙනෙකුගේ සිත ඔන්න කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා කියන නීවරණ ධර්ම සමාධියට බාධක ඒ වගේම විදර්ශනා ආදියටත් බාධක වෙන දේවල් හැටියට දක්වනවා කාමසිතුවිලි, දේශසිතුවිලි, නිදිමත අලස ගති, සක කුකුස් ඊළඟට දෙගිඩිය ආදී දේවල් ඒවා බුදුරජාණන් වහන්සේ තනේ සතිපට්ඨාන සූත්‍රය ප්‍රකාශ කරනවා ඒවා ඇති අවස්ථාව තේරුම් ගන්නවා නැති අවස්ථාව තේරුම් ගන්නවා ඒ යම්කිසි නීවරණයක් ඊළඟට ඒ නැතුව තිබිලා ඒ නීවරණය ඇති වෙන හැටි තේරුම් ගන්නවා ඊළාට ඒක ඇති වුණාට පස්සේ ඒක නැති කරන ආකාරයක් තේරුම් ගන්නවා ඊළාට නැති කරාට පස්සේ තවත් තවත් මතු නොවන ආකාරයක් තේරුම් ගන්න. ওই විදිහට පස් ආකාරයකින් නීවරණ ධර්ම ආදී පිළිබඳව තේරුම් ගන්න මේ සතිපට්ඨාන සූත්‍රය කියවෙන දේවල් ඕවා ඒ වගේම බොජ්ජංග ආදී දේවල් පිළිබඳව නම් ඒවා ඒත් අර විදිහටම තිබෙන අවස්ථාව නැති වෙන අවස්ථා සති ධම්ම විචය ආදී ඒ හොඳ ගුණ ධර්ම ඒවා මතුවෙන හැටි ඒවා දිගට පවත්වාගෙන යන හැටි හිත හැතිරෙන අවස්ථාවල් හිත විසිරෙන අවස්ථාවල් ඒවා ඇති වෙන ආකාරය තේරුම් ගැනීම. අන්න චිත්තසුප්පාද කෝවිදෝ. ඔන්න ඊළඟට අපි එන්නේ අර සමත විදර්ශනා කාරණේට. ඒක ගැන අපි විශේෂයෙන් මේ අපිට බොහොම ආරාධනාවක් ලැබුණා. බොහොම දෙනෙක් මේ කාලේ අපි කියමු භාවනා ක්ෂේත්‍රය කියලා. භාවනා ක්ෂේත්‍රයේ නොයෙකුත් විදිය වාද විවාද තියෙන ඔය සමත විදර්ශනා කාරණා ගැන. ඇතම් කෙනෙක් ඒක නිසා අධිගිඩියාවල විචිකිච්ඡාවල පසු වෙලා අපිනුත් යම් යම් දේවල් අහනවා. ඉතින් ඕකේ අපි ඒ සාමාන්‍යයෙන් මේ කාලේ පවතින මේ හිති වාද විවාද ගැන හිතලා බලනකොට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ඇතම් කෙනෙක් ප්‍රකාශ කරනවා සමතය විදර්ශනාව කියන්නේ එකමයි. සමතය වඩලා වෙනකොට විදර්ශනාව කෙරිලා ඉවරයි. කෙටියෙන් තේරුම් ගන්න පුළුවන් සමතය කියලා කියන්නේ සමාධිපත් හිත එක්ම කිසියම් කුසල් අරමුණක සිත එක්තැන් කර ගැනීමෙන් සමාධිමත් කර ගැනීම. විපස්සනාව කියලා කියන්නේ මේ පිනතුන් දන්නවා ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය විනිවිද දැකීම. එතකොට මේ කාරණා දෙකම ඉබේ සමතය කරනකොට විදර්ශනාව වැඩෙනවා කියලාත් ඇතම් කෙනෙක් කියනවා. තවත් කෙනෙක් කියනවා මේ සමතය කියන එක මේ බෞද්ධයන්ට අයිති දෙයක් නෙවෙයි. ඒක අර අතීතයේ ඍෂිවරුන්ට මේ අයට අයිති දෙයක්, තාපසීන්ට අයිති දෙයක්. අපිට විදර්ශනාව විතරක් තිබුණාම ඇති විදර්ශනාවෙන් පුළුවන් අපිට ඔක්කොම කරගන්න කියලා. ඔන්න ඒ එක ඔය විදිහට අන්ත දෙක. තවත් එතෙම එතෙම කෙනෙක් කියනවා සමතේ ඔක්කොම කෙලවරටම යනකම් ඔය නීම සංඥානා සංඥාතන ආදියට යනකම් විදර්ශනා ගැන හිතන්නවත් ඕනේ නැහැ. එහෙමත් කියනවා. ඉතින් ওই විදිහට නානාවිද මතිමතාන්තර කෙනාගේ තම අය තුල තිබෙන බව පේනවා. ඕක නිසා වික්ෂිප්ත වුණ ඒ යෝගාවචරුණුත් බොහෝ විට අප සමගාවිල සාකච්ඡා කරනවා. ඉතින් මේකෙදි කෙටියෙන්ම කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම සංග්‍රහ කරලා දක්වන සූත්‍රවල ඔය අංගුත්තර නිකාය ආදී කෙලින්ම දක්වනවා ද්වේ ධම්මා සමතෝච විපස්සනාති. ඔය දෙකේ ඒවා දක්වන කොටසේ දක්වනවා ධර්ම දෙකක් තියෙනවා සමථයයි විදර්ශනාවයි. එහෙම දෙවැනි කොටසට දක්වන්නේ ඒක දෙකක් නිසායි. එතකොට අපි නිසකවම අපි තේරුම් ගන්න ඕන සමථයයි විදර්ශනාව කියලා කියන්නේ දෙකක්. ඊළඟට මේ දෙක අතර සම්බන්ධතාව ගැන ප්‍රකාශ කරනකොට ඒ වගේම දැන් මෙතන අපි මේ හැම වචනයක්ම අපි විග්‍රහ කරනවා නම් කාලේන කියන වචනිකුත් කියුණා. සමතං අනුයුංජය කාලීනික විපස්සනා. සමතෙහි යෙදෙන්නේ කලින් කලට එහෙම නැත්නම් අවස්ථානුකූල විදර්ශනා. ඇත්ත වශයෙන්ම මේ කාලීන කියන එකේ වචන දෙකටම ගැලපෙන විදිහටයි අපි තේරුම් ගන්න ඕනේ. ඇතම් ගාථාවල ඒක එකවරක් සඳහන් වුණා. සමතයත් කාලය කාලානුරූපව කරන්න ඕන අවස්ථානුකූලව විපස්සනාවත් අවස්ථානුකූලව කරන්න ඕන. ඒක පැහැදිලි වෙන සූත්‍රයේ බුද්ධ ධර්මයේ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි කාල හතරක් තියෙනවා. කාල හතරක් තියෙනවා. මොනවද කාල හතර? මේ මුල් දෙක නම් මේ පින්න තුන බොහොම අහලත් ඇති. කාලේන ධම්මසවණං කාලේන ධම්මසාකච්ඡා කාලේන සමතෝ කාලේන විපස්සනා අනේ කියන්නේ අවස්ථානුකූලව ධර්ම ශ්‍රවණයට කාලයක් වෙලාවක් තියෙනවා ධර්ම සාකච්ඡාවට වෙලාවක් කාලයක් තිබෙනවා සමතයටත් නියමිත කාලයක් වෙලාවක් තිබෙනවා විපස්සනාවටත් තියෙනවා ඊනුත් එතකොට අපිට තහවුරු වෙනවා මේ සමත විපස්සනා කියලා කියන ශික්ෂණ දෙකක් බව මේක ශික්ෂණ දෙකක් බවත් ඊ දෙක අතර තියෙන සම්බන්ධතාවත් තවත් පැහැදිලි වෙන සූත්‍ර අපි ඈතට ගියොත් ඒත් අංගුත්තර නිකායේ කෙනෙකුට බලා ගන්න පුළුවන් නිසා අපි මේ කියන්නේ හතර ගොඩවල් දක්වන තැනක බුදුරජාණන් වහන්සේ ධර්මයක් විග්‍රහ කරනකොට හරියට ඉඩක් නොතියා ඒක සම්පූර්ණ වශයෙන් ඉදිරිපත් කරන්නේ. මෙතන කාරණා දෙකක් නමුත් ඒක හතරක හතරක් හැටියට ඉදිරිපත් කරන්නේ වගන්ති හතරකින්. තර්කානුකූල විදියට මේ මෙහෙමයි දක්වන්නේ. අන්න යම්කිසි භික්ෂුවක් ඉන්නවා සමථයෙන් දිනුනේ විපස්සනාව නැහැ. ඒක දක්වන්න විශේෂ වචන අපි කෙටියෙන් කිව්වොත් අජ්ජත්තං චේතෝ සමත. අධ්‍යාත්මං චේතෝ සමතං කියලා සමත කියලා කියන්නේ ඇතුළත සිත සංසිඳුවා ගැනීම සමාධිය කියන එක. අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියලා කියන්නේ විපස්සනා කියන වචනේ අදහසයි එතන කියන්නේ ප්‍රඥාවෙන් මේ ධර්මයන් පිළිබඳ ගැඹුරට දැකීම. ඒ ඔය ඔය කියන දෙකෙන් යම්කිසි භික්ෂුවක් ඉන්නවා සමතයෙන් දියුණු සමතයේ තියෙන ඔය භික්ෂුවට විපස්සනා අධිපඤ්ඤා සමත විපස්සනාව නැහැ. දෙවෙනි භික්ෂුවට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව තියෙනවා සමතේ නැහැ. තුන්වෙනි භික්ෂුවට ওই දෙකම නැහැ. හතරවෙනි භික්ෂුවට සමතය චේතෝ සමතයක් තියෙනවා විපස්සනාවක් තියෙනවා. ওই විදිහට බුදුරජාණන් වහන්සේ කාරණා විග්‍රහ කරලා දක්වනවා. ඉතින් එයිනොත් අපට මේ මුල් දෙකයි එතන ප්‍රධාන වශයෙන් අපේ මාතෘකාවට අදාළ වෙන්නේ. අනිත් ඒවා හිතා ගන්න පුළුවන් අනිත් දෙන්න ගැන. ඉතින් මෙතෙන්දී ඒ බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා. අර පළමුවෙනි පුද්ගලයා පිළිබඳව. ඒ කියන්නේ සමතය තියෙනවා අධිපඤ්ඤා ධම්ම විපස්සනාව නැහැ. ඒ පුද්ගලයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කලියුත්තේ මේකයි. ඒ භික්ෂුව විසින් ඒ Taman ලබාගෙන තිබෙන චේතෝ සමතී පිහිටලා. ඒකේ පිහිටලා අධිපඤ්ඤා ධම්ම විපස්සනාවත් වඩන්න ඕන. එහෙම වැඩුවාම යම් දවසක ඒක අර කෙලෙස් ඉවත් කරලා රහත් වෙන්න පුළුවන්. ඊළඟ දෙවෙනි භික්ෂුව ගැන සඳහන් වෙන්නේ ඒ භික්ෂුවට අධිපඤ්ඤා ධම්ම විපස්සනා තියෙන චේතෝ සමතිය නැහැ. ඒක නිසා ඒ අඩුව එක ඒ භික්ෂුව විසින් චේතෝ සමතය දිනු කර ගන්න ඕනේ. එහෙම දිනු කරගත්තාම අන්න අර බලාපොරොත්තු අර්ථයට පැමිණෙනවා. ඒනොත් අර මේ දෙකම අවශ්‍ය බවයි පෙන්눔 කරන්නේ. ඔච්චර දුර නොගියත් ධම්මපදයේ භික්ෂුවගේ කියාවු කෙනෙකුට මේ වටිනා ගාථාවක් හමු වෙනවා. මේ කාරණේ ඊටාම සැකෙමින් කියාපු තැන. නත්ති ඥානං අපඤ්ඤස්ස පඤ්ඤා නත්ති අධ්‍යායතෝ යම්හි ඥානංච පඤ්ඤාච සවේ නිබ්බාන සම්තිකේ. ඒකේ තේරුම නත්ති ඥානං අපඤ්ඤස්ස ප්‍රඥාව නැති කෙනාට ධානයක් නැත. නත්ති ඥානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ති අධ්‍යායතෝ ධානන වඩන කෙනාට ප්‍රඥාවකුත් නැත යම්හි ඥානංච පඤ්ඤාච යම් කෙනෙකු තුල ධානයත් ප්‍රඥාවත් දෙකම තිබෙනා නම් සවේ නිබ්බාන සම්පතිකේ තැනත්ත නිවන ළඟම ඉතින් එිනුත් අපට පැහැදිලිවම පේනවා මේ දෙක මේ ශික්ෂණ දෙකම අවශ්‍ය බව වික්ෂු ජීවිතයට ඊළඟට තවදුරටත් අර දැන් කියාපු සූත්‍රයට අදාළවම ඊළඟට තවදුරටත් දක්වන බුදුරජාණන් වහන්සේ ඒ Tamanට මේක හරි ගස්ස ගන්න බැරි නම් අර අඩුපාඩුව තමන්ට වඩා ඒ අංශයෙන් දිනු කෙනා යන තැනත්තා ළඟට භික්ෂුව ළඟට ගිහිල්ලා ඒ අඩුපාඩු හරි ගස්ස ගන්න හැටියටත් උපදේශ ලබා ගන්න හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන ඊළඟ සූත්‍රයක ඔන්න අර කිව්ව පළමුවෙනි භික්ෂුව ගැන හිතමු. ඒ භික්ෂුවට චේතෝ අධ්‍යත්තං චේතෝ සමතං සමාධි පැත්ත හරි සමතේ හරි විදර්ශනාවෙන් අඩුයි. අන්න ඒ භික්ෂුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ භික්ෂුව අධිපඤ්ඤා ධම විපස්සනාවෙන් දිනු භික්ෂුවක් සොයාගෙන ගිහිල්ලා මෙන්න මේ විදිහට ප්‍රශ්න කරන්න ඕන. එවත්නි කොහොමද සංස්කාර තේරුම් ගන්න? කොහොමද සංස්කාර සම්මර්ෂණය කරන්නේ? මෙනෙහි කරන්නේ? කොහොමද සංස්කාර විදර්ශනාවට නගන්නේ කියලා ඒ උපදෙස් ලබා ගන්න ඕනේ. එතකොට ඒ අධිපඤ්ඤා ධම විපස්සනාවෙන් දිනු භික්ෂුව කියලා දෙනවා තමන්ගේ අත්දැකීම අනුව මෙන්න මේ මේ විදියටයි මේ සංස්කාර කියන එක අඳුන ගන්න ඕනේ මේ විදියටයි ඒවා මෙනෙහි කරන්න ඕනේ මේ විදියට විදර්ශනා කරන්න. අන්න ඒ ඉතින් ඒක උපදෙස් ලබාගෙන ඒ භික්ෂුව යම් දවසක තමන්ගේ විදර්ශනා මුදුන්පත් කරගෙන රහත් වෙනවා. ඊළඟ භික්ෂුව ගැන කියවෙන්නේ ඒ භික්ෂුවට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව තියෙන චේතෝ සමතේ නැහැ. විපස්සනාව තියෙන සමතේ නැහැ. ඒ භික්ෂුවට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ භික්ෂුව යායුතුයි අන්න අර සමතෙන් දිනු භික්ෂුව කරා. ගිහිල්ලා ඒ භික්ෂුවගෙන් හිත සමාධිමත් කරගන්න ආකාරය මෙන්න මේ විදිහට අහන්න ඕන. කොහොමද ඇවැත්නි මේ හිත නතර කරගන්නේ? මේ හිත ඒකට යොදලා තියෙන වචන හරි අර්ථවත්. අපි ඒක පාලි වචනයක් කියමු. සංඨපේ තබ්බං. දැන් ඔන්න දුවන කෙනෙක් නතර කරගන්න වගේ සංඨපේ තබ්බං. ඊළඟට දෙවෙනි වචනේ විශේෂයෙන්ම සංනිසාදේ තබ්බං. හිඳුව ගන්නෙ කොහොමද? එතකොට දුවන හිත නතර කරගන්නේ කොහොමද? නතර කරගෙන එයා හිඳුව ගන්නෙ කොහොමද? සංනිසාදේ තබ්බං. ඊළඟට ඒකෝදිකා තබ්බං. ඒ නතර කරලා එයා එක එකඟ කරගන්නේ, එකතු කරගන්නේ, එක තැනක එක්තෙන් කරන්නේ කොහොමද? ඒ හිත. ඊළඟට කතං සමාදහිතබ්බං. කොහොමද මේක සමාධිමත් කරන්නේ? අන්න තමන්ගේ ගැටලු ටික අර සමතෙන් දිනු භික්ෂුවගෙන් අහලා ඒව සකස් කරගන්න. අන්‍යෝන්‍ය වශයෙන්. ඉතින් ඔන්න ඔයින් අපිට පේනවා සමතයත් විදර්ශනා දෙකම මේ භාවනා කරන භික්ෂුවකට අවශ්‍ය බව නිවන් බලාපොරොත්තු වෙනවනම් ඉතින් ඒ වගේම ඒකට අදාළ හුඟක් වටිනා සූත්‍ර ඉදිරියට තියෙනවා. අත් වශයෙන්ම මේ මේ ශාසනයේ මේ ශාසනයේ කියවෙන සමතය එහෙම නැත්නම් සමාධිය අර අන්‍යාගමිකයන්ගේ සමාධියට වඩා වෙනසක් තිබෙනවා. මොකද දැන් බුද්ධ කාලයේ මේ පින්තුන අහලා තිබෙනවා. බෝධිසත්වයන් තාපසයන් වහන්සේ ආලාර කාලා මුද්දකරාම පුත්ත කියන මේ දෙදෙනා ළඟට ගිහිල්ලා ආචාර්යවරුන් දෙදෙනා ළඟට ගිහිල්ලා ඉහළම සමාධි හැටියට සලකන අරූප ධානය හැටියට සලකන ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන කියන අවස්ථා ඒවත් ඒ தত্ত্ব ලබාගත්තු ආකාරය. එතන කියවෙන්නේ ඒ ආචාර්යයන් වහන්සේ තොල් හොලවනකොට වචනේ කියනකොට බුදුරජාණන් වහන්සේ වල බාගෙන ඉවරයි. මොකද සංසාරේ අතීතයේ බෝධිසත්ව කාලේ ඔක්කොම දිනු කරලා ඉවරයි. එතකොට මේ වචනේ කියනකොට මේ බුදුරජාණන් වහන්සේව ලබාගෙන. ඒක නිසා ඒ ආචාර්යවරු දෙන්නම බුදුරජාණන් වහන්සේට දැක්වූ ගෞරවය එතන කියවෙනවා. අන්න ආලාර කාලාම කියපු එක. එහෙම ආලාර කාලාම යමක් දන්නවනම් දක්වනවා නම් ඔබත් ඒක දන්නවා. ඔබ දන්න දේ ආලාර කාලාම දන්නවා. ඒක නිසා අපි මේ ගෝලියෝ බෙදාගෙන අපි මේ පරිහරණය කරමු කියලා තමන් ආචාර්ය වුණාට ඒ බුදුරජාණන් වහන්සේට ආචාර්ය තත්වයක් දුන්නා. අනිත් උද්දකරාම පුත්තත් එහෙම. ඉන්න අපිට පේනවා. එතකොට ඒ ධ්‍යාන පැත්ත බුදුරජාණන් වහන්සේ සාංශාරික වශයෙන් දිනු කරලා තිබෙනවා. නමුත් ඒන් සෑහීමකටපත් වෙලා උනේ නැති නිසා මේක නෙවෙයි නිවන මාර්ගය කියලා නිවනට මාර්ගය කියලා කියන තමයි අර විදිහට භාවනා කරලා අන්තිමට මැදුම් පිළිවෙත ලබා ගන්න. ඔන්න එතකොට මේ මැදුම් පිළිවෙතන අදාළම තමයි ඔය සමතියත් විදර්ශනාවත් අන්න බුදුරජාණන් වහන්සේ මේ දෙක එකිනෙකට උපකාර වෙන හැටි දක්වන්නේ. ඊට අදාළ සූත්‍ර කීපයක් අපි ඊළඟට කෙටියෙන් අවස්ථානුකූලව දක්වන්න බල වේලාව අනුව ඔන්න මේ සමතය මම මේ පිනුතුන් තහල ඇති දැන් මම මේ භාවනා යෝගීන් මේ සමාධිය අහක දාන දෙයක් නෙමෙයි. නමුත් සමාධිය මොකටද අපි වඩන්නේ? විදර්ශනාව සඳහා පාදක කරගන්න. විදර්ශනා සඳහා පාදක කරගන්නවා කියලා කියන්නේ සමාධිය ලබාගෙන. ඒ සමාධිය ලබා ගැනීමෙන් කරන්නේ තමන්ගේ මේ විසිරිච්ච පංච උපාදානස්කන්ධය එකතු කරලා දෙනවා සමාධිය තුලින්. ඊට පස්සේ ඒක විදර්ශනාවට නගනවා. ඒක ඒ ප්‍රායෝගික අර්ථයක් සඳහායි. ඒකයි සමථය කියන එක දැන් අනිත් ආචාර්යවරු සමතය ආත්මයේ தත්ත්වය හැටියට අරගෙන 아무තු අත්දැකීම් නිසා සාමාන්‍ය ලෝකයට නැති අත්දැකීම් නිසා ඒ තුල මානයක් ඇති කරගෙන වෙන එකක් තමයි. දැන් ඒක නිසා මේ පින්තුන අහලා තියෙන ඔය උරුවෙල කාසපාදීන් ඒ ධාන වලින් දිනුණු අය හික්මව ගන්න බුදුරජාණන් වහන්සේට ප්‍රාතිහාර්ය පාන්න පෙන්වුවා. ඒ තරම් ආඩම්බරයි. මාන්නකාරය. නමුත් ඔක්කොම එහෙම නෙවෙයි. එහෙම නැති බව තේනවා අර ආරාර කාල මුදු කරාම පුත් ආදීනේ ශ්‍රේෂ්ඨයෙන් අර බුදුරජාණන් වහන්සේට කර ගෞරවයෙන්. නමුත් අර දෝෂේ තියෙන ඇති වුණේ මොකද? ඒක සක්කාය දිට්ඨිය කියන මේ වැරදි දෘෂ්ටිය තුලින් ඒක ආත්මීය தත්ත්වය හැටියට ගත්තා. අදත් Hindu යෝගීන් ඒ ධ්‍යාන ලබාගෙන තිබෙන නමුත් ඒවා අර ධර්මයේ විදර්ශනා පැත්තේ නැති අය ඒක ආත්ම தත්ත්වය හැටියට ග්‍රහණය කරනවා. ඒක නිසා සංසාරී තවදුරටත් කරකැවෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන එක ලෞකික தත්ත්වයක්. ධ්‍යානයේ ලෞකික தත්ත්වයක්. ඒක සංඛතයි. හදාගත්තු දෙයක්. કૃත්‍රිම දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකෙන් කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුල තියෙන ඒක උපකාර කරගන්නවා අන්න අර විදියට විසිරලා තිබෙන සාමාන්‍ය හිතට අහු වෙන්නේ නැති පංච උපාදානස්කන්ධය එක්තෙන් කරලා දෙනවා. එක්තෙන් කරගත්තට පස්සේ ඒක ඒක ආත්ම තත්වයක් හැටියට නෙවෙයි ඊට පස්සේ සලකන්නේ. සංස්කාර හැටියට. අන්න ඒකයි විශේෂ බෞද්ධ වචනේ. ඒවා සංස්කාර සකස් කිරීම ගොඩක් හැටියට තේරුම් ගන්නවා. ආත්ම තත්ත්ව හැටියට නෙවෙයි. ඒකයි අර භික්ෂුව ඇහුවේ. මේ මේවා කොහොමද මේ සම්මර්ෂණය කරන්න කියලා. බෞද්ධ භික්ෂුව, නිවන් බලාපොරොත්තු වෙන භික්ෂුව ධානයේ දිහා බලන්නේ මේ විදිහටයි. සංස්කාර සම්මර්ෂණය කළ යුතු මෙනෙහි කළ යුතු ආකාරය විදර්ශනාවට නැගිය යුතු ආකාරය ඊටත් අදාළ උපදේශ සූත්‍රයන් නැත්නම් සූත්‍රවල තිබෙනවා විශේෂයෙන් මොන දැන් කියාපු ධ්‍යාන පාද කරගන්න ආකාරය ඉතින් ඒ ඒ න්‍යාය බුදුරජාන් වහන්සේ දක්වපු එක ඊටාම කෙටි වාක්‍යකින් තැන් තැනක දක්වනවා නිස්සාය නිස්සාය ඕඝස නිත්තරණ නිස්සාය නිස්සාය කියලා දෙවරක් කියන්නේ යම් කිසි දෙයක් උපකාර කරගෙනයි මේ සැඬ වතුරෙන් ඈතර වෙන එක පහසු එකක් නෙවෙයි මොකක් හරි ඕන මේක පහුරක් ඕන. පහුර හදාගෙන හරි යන්න ඕන. ඇත්ත වශයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ඒකයි පහුර හැටියට දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඒ පහුර තමන්ම හදාගත්තු දෙයක්. මේ මේ සැඬ වතුරෙන් එතර වෙන්න නැවක් නැ පාලමක් නැ තමන්ම කොහෙන් හරි වැල් ටිකක් ඩී ටිකක් එකතු කරගෙන පහුරක් බැඳගෙන අත් දෙකෙත් පිහිට කරගෙන මේ මේ පහුරේ තල්ලු කරගෙන ගිහිල්ලා තමයි ඊතර වෙන්නේ. අන්න ඒකම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. අන්න සම්මාදිට්ඨිය පෙරටු කරගෙන හරියට සම්මා සමාධියට අන්න භික්ෂුව එතකොට ඒ සමාධියයි අන්තිමට Tamanට නිවනට උපකාර වෙන. අරියෝ සම්මා සමාධි කියලා කියන්නේ ඒකයි. ආර්ය සම්මා සමාධිය. ඒ සාමාන්‍ය සමාධිය ආර්ය සමාධියටපත් කර ගැනීමට නම් අන්න විදර්ශනාව අවශ්‍ය වෙනවා. ඒ විදර්ශනාව කරන ආකාරය ඊළඟට දක්වලා තියෙනවා. ඒ වගේම අපි තව පැත්තක් කියමු. දැන් ඔය බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා නිවන බලාපොරොත්තු වෙන කෙනෙකුට තුන් ආකාරයකින් නිවනට ලං වෙ හැකි බව. ඒක දක්වන්නේ මෙහෙමයි. සමත පුබ්බංගමං විපස්සනං භාවේති. විපස්සනා පුබ්බංගමං සමතං භාවේති. සමතං ච විපස්සනං ච යුගනද්ධං භාවේති. එන් කියන්නේ ඇතම් කෙනෙකුට පුළුවන් සමතිය පෙරටු කරගෙන විදර්ශනාව වඩන්න. දෙවෙනි කෙනෙක් තව කෙනෙකුට පුළුවන් විදර්ශනාව පෙරටු කරගෙන සමතේ වඩන්න. ඒ ටිකට අදාළ ඒවා අපි ගන්න කිව්වනේ. ඒ සමතේ පිටලා විදර්ශනාව වඩන්න, සමතේ විදර්ශනාව පිටලා ගන්න. ඊළඟට තුන්වෙනි කාරණේ කියන්නේ යුගනද්ධ කියලා කියන්නේ පින්න තුනේ දැන් ඔය නඟුලක බැන්ද ගවින් දෙන්නා. ඉස්සරහට යනකොට එක්කෙනෙක් ඉස්සරහට අඩිය දෙනකොට අනිත් ගවයාත් ඒකට අනු අඩිය තියන්න එපා යුගනද්ද කියලා කියන්නේ අන්න. එකට බැඳ ගවයින් දෙන්නෙක් වගේ සමතයයි විදර්ශනාවයි යන්න ඕන. එහෙමත් කරලා පුළුවන් නිවන් දකින්න. ඉතින් ඒක ඔය විස්තර කරන්නේ මෙහෙම ඔන්න යම්කිසි භික්ෂුවක් පළවෙනි ධානයට සම්වැදිනවා. ධානයෙන් නැගිටලා ඉවර වෙලා ඒක විදර්ශනාවට නගනවා. විදර්ශනාවට නගන ආකාරයත් ධර්මයේ දක්වලා තිබෙනවා. ඔය ත්‍රිලක්ෂණය කියලා කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ ඇතැම් අවස්ථාවල බුදුරජාන් වහන්සේ 11 ආකාරයකට දක්වනවා. මේ තුනම 11ක් හැටියට. ඇතැම් අවස්ථාවල 18ක් 40ක් ඔය ආදී වශයෙන් විවිධාකාරයේ මේ බුද්ධලෙන්ට මේ ත්‍රිලක්ෂණය වැටහෙන ආකාරයෙන් බුදුරජාන් වහන්සේ දක්වලා තිබෙනවා. ඉතින් 11 ආකාරයේ නිරන්තරීය සූත්‍ර වල සඳහන් වෙනවා. බොහෝ අවස්ථාවල අපි මේ පින්නතුන් මතක කළ දුන්නා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අභතෝ ආබාධතෝ පරතෝ පළකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ. ඒ කියන්නේ ඒ ධානයෙන් නැගිටලා ඉවරලා ඒ ධානයට අදාළ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඒවා. ඒකට කියන්නේ යදේව තත්ත රූපගතං. ඒ ධානයට අදාළව තිබුණු රූප කොටස, වේදනා කොටස, සංඥා කොටස, සංස්කාර කොටස, විඥාන කොටස දිහා ආපහු හැරිලා බලලා ඒව සම්මර්ෂණය කරන මෙනෙහි කරනවා කොහොමද මෙනෙහි කරන්නේ? නිත්‍ය හැටියට ආත්ම හැටියට නොවේ. අනිත්‍ය වශයෙන් මේ තෝතෝ කියලා කිව්වේ ඒ වශයෙන් කියන එකට. ඒ බලන ආකාරය. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් අංච දුක්ඛතෝ ඊළාට රෝගතෝ අනාත්ම කියන එක අගට එන්නේ. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් රෝගයක් හැටියට දුකක් හැටියට රෝගයක් හැටියට අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ ගඩක් හැටියට තුවාලයක් ගඩක් අගතෝ ව්‍යසනයක් හැටියට ආබාධතෝ ආබාධයක් හැටියට පරතෝ තමාගේ නොවන දෙයක් හැටියට අනුන්ගේ දෙයක් හැටියට පළවකතෝ බිඳින දෙයක් හැටියට ශුන්්‍යතෝ හිස් දෙයක් පුස් දෙයක් හැටියට අනාත්ම අනත්තතෝ අනාත්ම දෙයක් හැටියට අන්තිමට තියෙන්නේ අනත්තතෝ ඉතින් ඔන්න ඔය 11 ආකාරයකට සම්මර්ෂණය කරන්න ඕන. ඒකයි විදර්ශනාවට නැගලා කියන්නේ. ඊළාට පළවෙනි ධානයෙන් නැගිටලා ඒක කරලා ඉවරලා දෙවෙනි ධානයට සම්වැදිලා ඒත් නැගිටලා අර විදිහට දෙවෙනි ධානයත් සම්මර්ෂණය කරනවා. ඉතින් ඔහොම කරනවා කිරීම තුලින් ඇතම් කෙනෙකුට කොරහත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අනාගාමී වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යම් යම් ඉදිරි මාර්ග ඵලවලට යන්න පුළුවන්. ඔන්න බුදුරජාණන් දක්වන ක්‍රමය. ඉතින් ওই විදිහට සමථයත් විදර්ශනාවත් එකිනෙකට ඈඳලා යන හැටියට යුගනද්ද හැටියටත් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඉතින් මේ හැම එකෙන්ම අපි තේරුම් ගන්න ඕන ඇත්ත වශයෙන් බුදුරජාන් වහන්සේ ලෝකෙ ඉදිරිපත් කළ විශේෂ පණිවිඩය තමයි විදර්ශනාව. නමුත් බුදුරජාන් වහන්සේගේ මේ ධර්මයේ පටිච්චසමුප්පාද කියන එකේ මූල ධර්මය අනුව ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාව. මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක ඊටාම පුළුල් දෙයක්. අපි මේ ඇතම් කෙනෙක් හිතනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකෙන් ඔක්කොම සම්පූර්ණයි කියලා. නමුත් ඊ ධාකාරයෙන් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම එහිම ප්‍රතිඵලයක් වශයෙන් ඒක මුළු මහත් ධර්මයේ පුරා පැතිරිලා තිබෙනවා ගැඹුරු අන්දමින්. ඒක ඇත්ත වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයේ තුලිනුයි ඒක ඒ මධ්‍යම ප්‍රතිපදාත්මක ගතිය එන්නේ. මොකද හේතු ප්‍රත්‍යයන් උඩයි යමක් ඇති වෙන්නෙත් නැති වෙන්නෙත්. ඉතින් ඒක නිසා අන්න බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම සිත තැන්පත් කරගන්න ආකාරය ප්‍රකාශ කරනවා. ඒ තැන්පත් කරගත් හිත අර විදිහට ග්‍රහණය කරන්නේ නැහැ. උපාදාන වශයෙන් ග්‍රහණය කරන්නේ අර අන්‍යාගමිකයන් කළා වගේ. ඒක ආත්ම තත්වයක් හැටියට. ඒ වගේම ධානයක් තුල තිබෙන්නේ යම්කිසි අලෞකික සැපයක්. සාමාන්‍ය ලෝකයට නොදැනෙන පුදුම අන්දමේ සැපයක් ඒ ඇතුළත විඳින්නේ ධානලාභිය. ඉතින් මේ සාමාන්‍ය බොහොම පහසුයි ඒක තුළ Tamanට මේක විශේෂ ආත්ම තත්වයක් මේක. එහෙම නැත්නම් ඒක ගැන අනියම් සතුටක් ඇති කරගන්නවා. මේක තමයි ආත්ම තත්වය කියලා. මේක සදාකාලිකයි කියලා. ඒක බුදුරජාණන් සික්ලේශයක් හැටියට දක්වනවා. එතකොට ඒ ඒක නිසාම තමයි මේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරන්නේ ධානයේ අධ්‍යක්කට දුටුවට කමක් නැහැ. ඒ ධාන සුඛයේ ගැලෙන්න එපායි. ධාන නිකාන්ති කියලා කියන්නේ ධානයට තියෙන පමණට වැඩිය ඇල්ම. ධානය ඇත්ත වශයෙන් ධිට්ඨතම සුඛ විහාර කියලා කියන එදිනදා සැප විහරණය සඳහා ධානලාභියා යම්කිසි ඔය සද්ද ඇහෙනකොට කාමරේ වහලා බුදිය ගන්නවා වගේ යම්කිසි ඒ සමාධිය එදිනදා ඒ ධාන පුරුදු කළ කෙනාට ධිට්ඨතම සුඛ විහාර වශයෙන් සැපයක් ලබන්න පුළුවන්. නමුත් ඒක අනියම් විදියට ඒක පමණට වැඩිය බදා ගැනීම තුලින් සසරින් මිදීමේ අවස්ථාව නැති කරගන්න එපා කියන බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒකයි ඒ ධාන නිකාන්තිය කියලා කියන්නේ ධානයට තියෙන අනියම් මැල්ම ඉවත් කරලා. ඒ තුල මාන්නය ඇති ඉවත් කරලා. තේරුම් ගන්නවා මේකත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේක සදාකාලික නෑ. මේක ඊළඟට අන්න එකටයි මේ සම්මර්ෂණය කිරීම කියලා කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම තුලින් ඒවා ගැන කලකිරිලා අන්තිමට කරන්නේ මොකද්ද? ඉන්න බුදුරජාණන් දක්වනවා. එහෙම විදර්ශනාවට නගලා ඒ පංච උපාදානස්කන්ධයෙන් සිත මෑත් කරගෙන සිත මෑත් කරගෙන එතන ඊළඟට දක්වන අමතාය ධාතු කියලා කියන්නේ අමෘත ධාතුව හැටියට ධර්මයේ දක්වන්නේ එක පාඩයක් තියෙනවා නිවන හඳුන්වන ඒකම උපසමානුස්සති හැටියට දක්වනවා මේ පින්නතුන්ට කලින් නොයෙකුත් ආකාරයෙන් අහන්නත් ලැබිලා ඇති ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන පාඩයෙන් දක්වන්නේ නිවන මේක ශාන්තයි මේක ප්‍රණීතයි සියලු සංස්කාර සංසිඳීම සියලු උපදීන් මේ පංච උපාදානස්කන්ධයම මේ උපදීන අතහැර දැමීම ඊළඟට තණ්හාව ක්ෂය කිරීම විරාගය නොඇල්ම නිරෝධය නැවැත්ම නිවීම කියන අන්න ඒකට හිත යොදනවා. එතකොට අර වයින් අර පංච උපාදානස්කන්ධය පිළිබඳ ඒ ධාන නැගිට ධානයට ආයිත් ඇල්ම ඉවත් කරලා ඒක උපකාර කරගෙන විදර්ශනා වඩලා නිවනට හිත හරවනවා. අපි මේක සමහර විට මේ බුද්ධ බුදුරජාණන් වහන්සේ දුන්න උපමාවක් නේ මේ පින්නතුන්ට ඒ කාරණේ පැහැදිලි කරන්න දෙන ගොඩේ උපමාවක් කිව්වොත් දැන් මේ පිනතුන් දන්න ගොයම් කපනකොට ගොයම් අහුර මතින් ගොයම් පඳුර අල්ලනවා. අල්ලලා දෑකැත්තෙන් කපනවා. එතකොට අල්ලන්නේ කපන්නයි. ගොයම් පඳුර අල්ලන්නේ කපන්නයි. අන්න ඒ විදිහට හිතා ගන්න ඕන ධානයට හිත දාන්නේ මේකට විදර්ශනා යොදලා මේකෙන් හිත මුදා ගන්න මේ පංච උපාදානස්කන්ධේ විසිරිච්ච සංස්කාර සාමාන්‍ය ප්‍රඥාවෙන් අධිකායට පුළුවන් වුණත් සාමාන්‍යයෙන් අපහසුයි විසිරුණු පංච උපාදානස්කන්ධය විදර්ශනාවට ලක් කරන්න. ඒ නිසා අන්න බුදුරජාණන් වහන්සේ ධානය එතෙන්දි උපකාර කර ගන්නවා. නමුත් ඒක සම්මා දිට්ඨිය තුළින් ගන්න ඒ සම්මා සමාධි තත්ත්වය යන ඒ ත්‍රිලක්ෂණය යෙදුවට පස්සේ තමයි එයින් හිත මෑත් කර ගන්න පුළුවන් වන්නේ. ඉතින් අන්න එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේවා ඒකාන්ත වශයෙන් අන්තගාමී හැටියට සමතේ විතරක් අල්ලගන්න එක හරිනේ විදර්ශනා විතරක් අල්ලගන්න එක හරිනේ බුදුරජාණන් වහන්සේගේ වචන ටික විරුද්ධයි හැබැයි ඇතම් අවස්ථා බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා පඤ්චේන්ද්‍රිය කියන එක ඉන්ද්‍රියන් අතර අග්‍ර නිසා. ඉන්ද්‍රියන් කියලා කියන්නේ මේ ඇස් කන ආසාදිය නෙමෙයි අපි සාසනික ධර්ම ගැන කතා කරනවා නම් සද්ධා විරිය සති සමාධි පඤ්ඤා. ඒකට සද්ධා විරිය සති සමාධි පඤ්ඤා. ඕවා ඔය ඉන්ද්‍රිය ධර්ම හැටියට දක්වන්නේ මොකද? මේ ඇතැම් පුද්ගලයන් සංසාරයේ එක එක පැති වලින් දියුණු වෙලා යනවා. ඇතැම් අය සද්ධාවෙන් අධික අය වක්කලිය ආදී අය. ඊළඟට ඇතැම් අය සෝනාදීන් වීරිය දියුණු කරලා තියෙනවා. ওই විදිහට ඇතැම් අය ඉන්නවා සංසාරේ එක එක පැත්තෙන් ඒවා සංසාරේ දිනුකම් තියෙනවා. ඒක බුදු ඇසටයි පේන්නේ. සාමාන්‍ය පුද්ගලයා ලකුණු දාගන්න අරකයි මම අයිති ප්‍රඥා ගණයට කියලා. ඒක නිසා බුද්ධ වචනයට අනුව අන්න අර මුල් කාර්ය මුල් එකේ කිව්වා වගේ දිනචරියාව සකස් කරගත යුත්තේ ඒක තවත් පැහැදිලිව දක්වන භික්ෂුවගේ දිනචරියාව දක්වන තැන තීලේසු සීල් පිරිසුදු කරගෙන ඊළඟට අජත්තං චේතෝ සමතං අනියුක්තෝ නිරන්තරයෙන් සමතෙහි යෙදෙමින් ඊළඟට අනිරාගත ඥානෝ ඥානාදී වඩමින් විපස්සනාය සමන්නාගතෝ විදර්ශනාවෙන් සමන්විතව බෘහේතා ශුඤ්ඤාගාරාණං පාළු ගෙවල් පිළිබඳව ඒවා ගැන ඇල්මැති කරගන්නේ ඒවා වාසය කරන්නේ කියලා අන්න සාමාන්‍ය බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට දීපු අනුශාසනය. ඒක අනුව මේ දෙකම වැඩෙන ආකාරයට සමතං අනියුඤ්ජේය කාලේනච විපස්සනං කියන මේ උපසේන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ බුද්ධ වචනයමයි අවස්ථානුකූලව සමතේ වඩන්න ඕන අවස්ථානුකූල විදර්ශනා වඩන්න ඕන අවස්ථානුකූල කිව්වේ ඇත්ත වශයෙන්ම මේ පිනතුන්ට ප්‍රායෝගික වශයෙන් බලනවා නම් දන්නවා හිත සමාධිමත් කරගන්න විශේෂයෙන් ආනාපාන සති භාවනාව ආදියට නිහඬ පරිසරයක් අවශ්‍යයි. ඉතින් ඒක නිසා දවසේ වටිනාම නිහඬ කාලය අන්න සමාධිය සඳහා යොදනවා. විදර්ශනාවට ඒ තරම්ම එහෙම බාධකයක් එන්නේ නැහැ. ඒක සිතවිලි විතර්කත් ඔස්සේ යන එකක් නිසා. ඉතින් ඔන්න ඒ දෙක එකට එකක් උපකාර කරගෙනයි මේ ගමන යා යුත්තේ. ඊළඟට දැන් අර කලින් කිව්ව ආකාරයට මේ සමතය මේ සම්බුද්ධ ශාසනයේ සමතයට ලැබෙන තැන මොකද්ද විදර්ශනාවට ලැබෙන තැන මොකද්ද කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. වටිනා සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ එක් අවස්ථාවක ඒත් හොඳ උපමාවකි. ගැඹුරු උපමාවකි. දැන් අර අපි ප්‍රකාශ කළානේ අර එක් එක් ධානය එයින් නැගිටලා 11 ආකාරයකින් අනිත්‍යතෝ දුක්ඛතෝ ආදී වශයෙන් සම්මර්ෂණය කිරීම තමයි විදර්ශනාවට නැගීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම උපමාවක්. යම්කිසි දුනු ආයෙක් හෝ දුනු ආයෙකුගේ ඇත වැසියෙක් හෝ තින පුරිස කියලා කියන්නේ තනකොළ තනකොළින් හදාපු මිනිහෙක්. පඹේ කියලා කියමු. ඈ තනකොළ ආදියෙන් පිරිදු පිදුරු වලින් ඔය මිනිස්සු පඹේ හදනවනේ. පඹේක් හෝ මත්තිකා පිණ්ඩම් කියන්නේ මැටි පිණ්ඩ. එතකොට පඹේක් හෝ මැටි පිණ්ඩක් ආශ්‍රය කරගෙන දුණු ආයෙක් දුණු ශිල්පය පුරුදු කරනවා. ඒ කියන්නේ දැන් ඉලක්ක පුවරුවක් හැටියට යොදනවා අර පඹය හරි මැටි පිට. එහෙම අභ්‍යාසය කරලා යම් දවසක සෑහෙන පමණට දක්ෂ වුණාට පස්සේ කරන ටිකක් දක්වන යෝධා ජීව වර්ගයේ කියන එක්තරා කොටසක තියෙනවා. යෝධා ජීව කියලා කියන්නේ පින්නතුනේ මේ රක්ෂාවක් හැටියට යුද්ධ යුද්ධය කරන කෙනා. ඉතින් මේ අපි හිතමු හොඳ දුනුආයෙක් ඒ දුනුආයාගේ රස්සාව ඒ යුද්ධයේ විදීමයි. ඉතින් ඒ තැනැත්තා අර විදියට පුහුණු වෙලා ඒ තමන්ගේ දක්ෂතාව ඔප්පු කරන අවස්ථාව බුදුරජාණන් වහන්සේ දක්වන්නේ කොහොමද? අර විදිහට මැටි පිඬට හරි පොඹයට හරි විද විද ඉඳලා යම් අවස්ථාවක দূරේ පාති කියන වචනය යොදනවා. මේ යොදුණු ආයට පුළුවන් හුඟක් ඈතට විදින්න. ඈත ඉලක්කයකට විදින්න පුළුවන් වෙනවා. দূරේ පාති. ඒ පළවෙනි දක්ෂතාව. ඊළඟට අක්ඛන වේදී කියලා වචනයක් තියෙනවා. අක්ඛන වේදී කියලා කියන්නේ පින්නතුණි අකුණු එළියෙන් විදීම. මේ පින්නතුණ අහලා ඇතිනේ පැරණි ওই දුණු ආයන්ගේ දක්ෂකම දක්වන්නේ. අකුණු එළිය විදින වෙලාව බලලා වෙන එකක් තියාට අශ්ව ලෝමයක් පලනවා කියලා කියනවා. ඒ තරම් මහ පුදුම දෙයක්. නමුත් අකුණු එළිය වෙලාවටම හරියට මේ විදින එකත් පවා ඊටාම දුෂ්කර එකක්. නමුත් ඒකත් කරනවා. අක්කන වේදි. දෙවෙනි දක්ෂකම. ඒ දුනු ආයලු. තුන්වෙනි දක්ෂකම මොකද්ද? මහතෝ කායස පදාලේතා. මහා විශාල ශරීරයක් වුණත් පලනවා. හරියට එල්ල ඉලක්කය බලලා විද්දොත් සමහර විට ලොකු කයක් ලොකු ශරීරයක් වුණත් පලලා දාන්න පුළුවන්. අන්න ඒ දුනු ආයගේ දක්ෂකම. ඕක සම්බන්ධ කරනවා මෙන්න මේ විදර්ශනා භාවනාවට පුදුමන්දමේ. ඒ කියන්නේ දැන් අර කිව්වනේ 11 ආකාරයකින් මෙනෙහි කරනවා කියලා ත්‍රිලක්ෂණය වශයෙන් තවත් 11 ආකාරයක් තිබෙනවා. අන්න ඒ ඒ විග්‍රහයයි එතෙන්දි දක්වන්නේ අර দূරේ පාති කියන එක. මේ පින්නතුන් කල්පනාවෙන් යහුම්කම් දෙන්න මේ හරිය ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. නමුත් සංසුන්ව ඇහුවොත් තේරෙන්න පුළුවන්. দূරේ පාති කියලා බුදුරජාන් වහන්සේ පළමුනි දක්ෂතාව හැටියට දක්වන්නේ. ඒ දුනුවාට ඈතට විඳින්න පුළුවන් කියන කියන එක තේරුම් කරන්නේ මෙහෙමයි. අර පංච පාදානස්කන්ධයම තවත් වෙනත් 11 ආකාරයකින්. ඒ 11 ආකාරය මොකද්ද? මේ පංචස්කන්ධය කියන එක ස්කන්ධ කියලා කියන්නේ ගොඩනේ. මෙන්න මේ ගොඩ කියලා මේකට ව්‍යවහාර කරන්නේ මක් නිසාද කියන එකත් බුදුරජාණන් වහන්සේ පහදලා දීලා තියෙන ඇතැම් අවස්ථාවල. මේක ගොඩක් වෙන්නේ කොහොමද? ඒ ගොඩ හැටියට දක්වන්නේ 11 ආකාරයකින්. අතීත අනාගත පච්චුප්පන්න. අතීත අනාගත පච්චුප්පන්න කියන එක තුනක් තියෙනවා. අජ්ජත් බහිද්දා ඇතුළත සහ පිටත ඕලාරිකං සුකුමං ගොරෝසු සහ සියුම් හීනං පනීතං හීනං වා පනීතං වා පහත් හෝ උසස් යං দূරේ සම්තිකේවා දුර හෝ ළඟ හෝ ඔන්න එතකොට මේ එක එක ස්කන්ධයක් රූප හෝ වේවා වේදනා හෝ වේවා සංඥා සංඛාර විඥාන හෝ වේවා මේ අපි අල්ලගෙන ඉන්න ගොඩවල් ඔන්න ඔය 11 ආකාරයට අයිති වෙන්නේ. දැන් මේ පින්නතුන් මේ රූපය කියලා කියන්නේ ඔය තියෙන ටිකට විතරක් නෙවෙයිනේ. ඔය සාකුවල දාගෙන ඉන්න එහෙමනම් ගෙදරවල් තියාගෙන ඉන්න පින්තූරයත් ඒක මගේ කියලා කියනවා. ඒ අතීතගත් එක. අනිත් අය පිළිබඳවත් එහෙමයි. ඉතින් ඒක අතීත අනාගත පච්චුප්පන්න අනාගතයේ තියෙන රූපයත් හිතේ තියෙන ඔය සැරසෙන වෙලාවල් වල දන්නවනේ. දැන් මම කොහොමද කොහොමද ඇහිටිද මම මේක සැලසලා ඉවරනකොට. ඉතින් ඒ අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තං බහිද්දව ඇතුළත වෙන්නත් පුළුවන්, තමා පිළිබඳ වෙන්නත් පුළුවන්, අනිත් අයගේ රූප වෙන්නත් පුළුවන් තමන් අල්ලගෙන ඉන්නේ. ඊළඟට මේ රූපය ගැන කියනවා නම් මේ තේරුම් කරලා දෙන්න. අජ්ජත්තං වා බහිද්දව ඕලාරිකං වා සුකුමං. රළු එකක් වෙන්න පුළුවන්, සියුම් එකක් වෙන්න පුළුවන්. හීන පහත් එකක් වෙන්න පුළුවන් උසස් එකක් වෙන්න පුළුවන් දුර එකක් වෙන්න පුළුවන් ළඟ එකක් ඔය එක එක ස්කන්ධයක් ඔය 11 ආකාරයකට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඊයින් පෙන්වු කරන්න යන්න අර එක එක ස්කන්ධයක් පරිපූර්ණ වශයෙන්. මේ ඔක්කොම 11ට තියෙනවා. අන්න ඒකයි මේක দূරේ පාති කිව්වේ. එතකොට අර දුණු ආයට අර විදිහට ත්‍රිලක්ෂණයට අනුව 11 ආකාරයකින් මෙනෙහි කිරීම තුලින් ඒ ලබන දක්ෂතාව කෙලවර වෙන්නේ කොහොමද? අන්න එතෙන් දීනාට දක්වන විශේෂ දෙයක්. අර කියාපු 11 ආකාරයෙන් මෙනෙහි කරන මෙනෙහි කරන්නේ කොහොමද? බුදුරජාණන් දක්වන්නේ අනාත්ම වශයෙන්. නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ත. නේතං මම කියලා මේ මගේ නොවේ. නේසෝ හමස්මි කියන්නේ මේ මම නොවේ. මම නොවේ. එහෙම නැත්නම් නමේසෝ අත්ත මේ මගේ ආත්මය නොවේ. ඔන්න කෙලින්ම අනාත්ම දෘෂ්ටිය. ඒක තමයි දුරට වදිනවා කියලා කියන්නේ. අර කරපු අභ්‍යාසයේ අවසාන ප්‍රතිඵලය අර ඊතලේ හුඟක් ඈතට විදිනවා කියලා කියන්නේ ඔන්න පංච උපාදානස්කන්ධයේ සම්පූර්ණයෙන්ම පරිපූර්ණ වශයෙන්ම අල්ලලා මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කියලා දකින්න පුළුවන් අවස්ථාවේදී තමයි මාර්ගඵල අවබෝධය ලබන්නේ. මිහිකය দূරේ පාති කියන්නේ. ඔන්න ඊළඟට ඒකේ අනිත් පැත්ත ඊළඟ එක කියවෙන්නේ අක්කන වේදී කියලා කියන්නේ මොකද්ද? විදුලි එළියෙන් විදීමේ දක්ෂතාව උපමා කරන්නේ බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය විනිවිද දැකීම. අර කියාපු දුනු ආයාගේ ශිල්පය තුලින් එහෙම නැත්නම් ඒක මේ කියන උපමාව තුලින් උපමේයත් මේ පින්නතුන් හිතට නගා ගන්න. අර භික්ෂුව අර විදිහට අවස්ථාවක සමාධිය උපකාර කරගෙන වඩන විදර්ශනාව තුලින් මාර්ගඵල අවස්ථාවේදී අවබෝධ කරගන්නේ චතුරාර්ය සත්‍යයයි. මේ පංච උපාදානස්කන්ධයම දුකයි. මේක යට තණ්හාවයි. තණ්හාව නැතුණාම නිවනයි. ඊළඟට ඒකට මාර්ගය එතකොටම ඉබේම සකස් වෙලා ඉවරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් මේ ටික කෙරෙන්නේ. ඔන්න ඒ ටික එතකොට ඒ චතුරාර්ය සත්‍ය විනිවිද දැකීමයි. විනිවිද දැකීමයි. එතන අර ක්ෂණයක වෙන දෙයක් එක. බොහොම පොඩි මාර්ගක්ෂණය කියන එක ඉතාමත් සියුම් මන්දමින් අය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ මාර්ගාංග 8ම එක හිතක පහළ වෙන ඉතාමත්ම ප්‍රබල සමාධියක්. ඒකයි එතන අක්ෂණ වේදී කියලා කියන්නේ. විදුලි එළියෙන් විදින වගේ එකක් ඒ හපංකම දෙවෙනි හපංකම. ඊළඟට මහතෝ කායස පදාලේතා අර දුනුආයගේ තුන්වෙනි හපංකම මොකද්ද? විශාල ශරීරයක් වුණත් පලන්න පුළුවන් මේ ඊතලේ. පොඩි ඊතලේ වුණාට හොඳට එල්ලේ අල්ලලා ඉලක්ක ඇල්ලලා විද්දනවා. ඒක මහතෝ කායස පදා ලොකු කයක් පලනවා කියන එක දක්වන්නේ මොකද්ද? බුදුරජාණන්සේකට උපමා කරන්නේ මේ අති විශාල මේ මහා විශාල අවිද්‍යාව පලලා දානවා. අවිද්‍යාව නැමැති මේ අඳුරු කඳ පලනවා. අවිද්‍යාව නැමැති අඳුරු කඳ පලා දැමීම තමයි අන්න අර තුන්වෙනි අපංකම. ඒ ඔක්කොම කරන්නේ අර ධානය උපකාර කරගෙන. ඉතින් මෙන්න මේ උපමාව ආශ්‍රයෙන් අපි තේරුම් ගන්න ඕන. අර අන්‍යාගමිකින් ආත්ම තත්වයක් හැටියට ගත්තු මේ ඥාණය බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ මොකටද? පඹයෙකුට මැටි පිටකට. ඒකට නිග්‍රහ කළ යුතු අන්දමට නෙවෙයි. නමුත් පාවිච්චි කරන්න වෙනවා. විදර්ශනාව සඳහා යොදා ගන්න පඹයෙක් මැටි පිටක් කියලා හිතා ගන්න. ඉතින් ධානයම ලොකුවට අරගෙන ඇතම් කෙනෙක් විදර්ශනාව පස්සට දාන අයත් ඉන්නවා. කල්පනා කරන්න ඕන බුද්ධෝත්පාද කාලයක තුල විදර්ශනාව යගේ. ඒක නිසාමයි බුදුරජාණන් වහන්සේ අර පංච ඉන්ද්‍රියේ වටිනාකම ප්‍රකාශ කරලා තින්නේ. පංච ඉන්ද්‍රිය අනිත් ඔක්කොම ඉන්ද්‍රියන්ට අග්‍ර වෙනවා. අපි අර කිව්වා කලින් ලකුණු දාගන්න යන්න එපා කියලා. නමුත් ඇතැම් අවස්ථාවල අපි මේ පැයක් තුල මේ ඔක්කොම කියන්න බෑ. කලාතුරකින් නැතම් කෙනෙක් අර විදිය විශේෂ ධානා ශක්තිය නැත්නම් එහෙම නැත්නම් අවම ධානා ශක්තිය තුලින් අර කියාපු ප්‍රත්‍යක්ෂය ලබනවා. නමුත් කෙනෙක් හිම හිතන්න නරකයි. අද බාහිය ආදීන් ගැන මේ පින්නතුන් දන්නවා. හිතන්න නරකයි බාහ්‍ය දාරුචීරිය ආදීන්ට සමත ශක්තියක් නැහැ කියලා. අතීතයේව වඩලා තියෙනවා. ඒ සුදුසුකම ඇතුලේ තියෙනවා. ඒකයි ඒකට අමුතුවෙන් වඩන්න දෙයක් නැත්තේ. ඒක අපිට තේරුම් ගන්න බෑ. වැඩේට කර දීලායි තේරුම් ගන්න වෙන්නේ. නමුත් අන්න බුද්ධ වචනේ සාමාන්‍ය රීතිය අනුව අපි කවුරුත් සමතයත් වඩන්න ඕන, විදර්ශනාවත් වඩන්න ඕන. එහෙම නැත්නම් දෙක එකටම වඩන්න ඕන. ඒකයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් අන්න අර මැටි පිඬේ උපමාව ඉතාමත් ප්‍රබල වටිනා කාරණයක් අපිට මේ ශාසනයේ සමාධියට ලැබිච්ච තත්ත්වය. මොකද බුදුරජාණන් ප්‍රකාශ කරනවා පංච උපාදානස්කන්ධය ඥානීය අවස්ථාවේදී පවා ඉහළම ධානයේ පවා ඒක අනිත්‍යයි අනිත්‍යං සංඛතං පටිච්චසමුප්පන්නං අනිත්‍යයි හදාගත්තු අටවාගත්තු දෙයක් සකස් කරගත්තු දෙයක් ඒකයි ඒ සංස්කාර කියලා කියන්නේ ඒකයි මේ සංස්කාර වලින් සකස් කරගත්තු දෙයක් ඒක නිසා ඒ සංස්කාර අනිත්‍ය නම් සකස් කරගත්තු දෙයත් අනිත්‍යයිනේ ඒකට ධානය සමහර විට ඒව කල්ප ගණන් තිබිලත් අන්තිමට ඒක බ්‍රහ්ම ලෝක ගිහිල්ලා ඒ ආයෙ බහුවර්ග ඇවිල්ලා එනවා ඔන්න ඕකයි එතකොට ඒව ඔක්කොම ලෞකිකයි ඒව ලෞකිකයි නමුත් විදර්ශනාවෙන් යන අවසාන කෙලවර නිවන. අසංකත කියලා කියන්නේ ඒකයි. ඒක අලෞකිකයි. ඒකට මේ සංඛාතය උපකාර කරගෙන යන්නේ. සංඛාතය උපකාර කරගෙන අර පහුර උපකාර කරගන්නවා වගේ සංඛාතය උපකාර කරගෙන අන්න ලෝකේ නතර වෙන හැටි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ. ඒකයි සෝවාන් සකදාගාමි අනාගාමි ආසත් කියලා කියන්නේ. ඔන්න එතකොට තේරුම් ගන්න ඕන මේ සමතයක් විදර්ශනාවක්. සමතය කෙනෙකුට ඒක සම්පූර්ණයෙන් බැහැර කරලත් බෑ. ඒක උපකාර කර ගන්න ඕන. ඒක තුලින් අර විසිරිච්ච හිත එකක වෙනවා. නමුත් ඒ එක්කම ඉන්සැලින්කටපත් වෙන්න නරකයි, ධානසුඛයේ ගැලෙන්න නරකයි. ඊළඟට ඒක උපකාර කරගෙන අර එකතු කරගත්තු ටික විදර්ශනාවට නගලා යම් අවස්ථාවක අන්නර කිව්ව දුනු ආය වගේ. මේක සාන්තිමටම මේක මේ පංච උපාදානස්කන්ධය නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මෙය මගේ නොවි, මෙය මම නොවිමි, මෙය මගේ ආත්මය නොවි කියලා ඒක හොඳට වැටහුණු අවස්ථාවේ අන්නර කියාපු පංච උපාදානස්කන්ධයෙන් සිත මෑත් කරලා සිත මෑත් කරලා අන්න අර නිවන කියලා කියන්නේ. නිවන කියන්නේ මොකද්ද? සබ්බ සංඛාර සමතය. ඒකට සංස්කාර සමතය කිරීම, සංස්කාර සංසිඳීම. ඊළාට ඒ සංස්කාර තුලින් නැති කරගත්තු මේ උපදි කියලා කියන්නේ මේ වත්කම් රාශිය. අපි මේ අල්ලගෙන ඉන්න පංච උපාදානස්කන්ධ කොට, රූප කොට, වේදනා කොට ආදියම තමයි. උපාදාන නමින් හඳුන්වන ඒ උපාදාන ටිකම තමයි අල්ලලා තැම්පත් කරගත්තට පස්සේ ඒවා උපදි නමින් හැඳින්වෙන්නේ. සමහර දේවල් වල අපි එල්ලිලා ඉන්නවා. සමහර දේවල් වල රඳා සිටිනවා. ඒකට එළිලා ඉන්න එකත් අනිත්‍යයි. ඒක කැඩුන හැටි ඇද වැටෙනවා. රඳා සිටින දේවලුත් අනිත්‍ය බව මේ පිනුදුන්ට අහන්න ලැබෙන දේවල් අහන්න. උපදීන ආදී වත්කම් ඔක්කොම කියලා හිතාගෙන හිටපු දේවල් ඒවා අනිත්‍යයි. ඉතින් එහෙම එකක් තමයි එතකොට මේ ධානය කියන එකත්. ඒකයි ධානයෙන් පිරෙහෙන්නත් පහසු වෙන්නේ. නමුත්තර මාර්ගඵල ලබා ගත්තට පස්සේ ඒවා ඒවායින් ලැබෙන ප්‍රත්‍යක්ෂය කිසිසේත් වෙනස් නොවන බවත් විශේෂයෙන්ම මේ භවයෙන් මිදීමට උපකාර වෙන්නේ අවසන අමෘත නමින් හැඳින්වෙන්නේ අමත ධාතු අමෘත ධාතු කියන දක්වන්නේ දෙයක් නොවේ. මරණින් මතු ජන තැනක් නොවේ. අමුතු ලෝකයක් නොවේ. අන්න අර කියාවෝ හිතේ උපාදානය තුල නම් පැවැත්ම තිබෙන්නේ. උපාදානය නැතුණු තැන පැවැත්මේ Nirodha. Nirodhayai Nirodho Nibbāṇaං කිව්වේ ඒකයි. පැවැත්මේ කෙලවරයි. එතකොට මේ සංසාරයේ උපදින්න ලේසි. ලේසි නිසා තමයි මෙච්චර කාලයක් අපි උපදි උපදි මෙරි මෙරි ආවේ. නමුත් අමාරු දේ තමයි මේ ඉපදීම නැති කරගන්න එක. ඉපදීම නැති කරගන්න එකයි අමාරු. ඒකටයි බුදු කෙනෙක් ඕනේ වෙන්නේ. ඒකට බුදු කෙනෙක් පහළ වෙලා මෙච්චර මේ මිනිස්සු වඳින් පුදන්නේ. බුද්ධ ශාසනය කියලා කියන්නේ සාරේ කිව්වේ ඒකයි. සංසාර විමුක්තියයි. ඒකට යම් අවස්ථාවක අපි සංසාර විමුක්තිය කියලා කියන්නේ මුල් පරමාර්ථය අපි අමතක කරනවා නම් එතකොට වෙන්නේ මොකක්ද? අන්න අර අඳුරු රාත්‍රියක අඳුරු රාත්‍රියක සිරිපාදේ නගින්න යන පිරිසකට සිරීපාද මුදුනේ තියෙන ආලෝකයේ නිවුණු අවස්ථාවවල. එතකොට මේ පින්නතුන්ට අපි මේ වටිනා මිහිඳුන් හරතන් වහන්සේ විසින් අපට ලබා දුන්න මේ බුද්ධ ශාසනය පිළිබඳව අපි ගැඹුරින් කල්පනා කළා මේ අවස්ථාවේ ප්‍රකාශ කළේ මේ සම්බුද්ධ ශාසනය ඊටාම ලිහිල් කරගෙන සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ අර බාහිර ටික පමණක් බුද්ධ ශාසනය හැටියට ඉදපත් කරන සංකල්ප බොහෝ විට රටේ තිබෙන්නේ. නමුත් මේ පින්නතුන් තේරුම් ගන්න ඕන පර්යාත්‍ය ප්‍රතිපත්‍ය ප්‍රතිවේධය කියන තුන එකකට එකක් සම්බන්ධයි. ඒ ප්‍රතිපත්ති ප්‍රතිවේද ආදීන් තොර උණු හැටියේ පර්යාප්‍ය විකෘත වෙන බව පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ ධර්මය අර සමත විදර්ශනා ආදිය තුලින් තමන්ගේ අවබෝධ කරගෙන ඒ තුලින් මේ ධර්මය පිළිබඳ හරි අවබෝධයක් නැත්නම් අර තමන් කටපාඩම් කරගත්තු එක ඊළඟ પરම්පරාවට යනකොට ඒක තවත් විකෘත වෙනවා මේක හරි එක මොකද්ද වැරදි එක මොකක්ද තේරුම් ගන්න බැරි වෙනවා ඊළඟට ඒක අනුව යන චින්තන પરම්පරාව සමහර විට මිත්‍යා දෘෂ්ටි වලින් කෙලවර වෙන්නේ. මිත්‍යා දෘෂ්ටි වලින් කෙලවර වෙන්නේ. එතකොට අන්න ඒක තමයි අර කවුළු වඳු බෙරේ වගේ බෙරේ වෙන කෑලි එකතු කරනවා මේකට අන්තිමට බෙරේ බොල්ලඩක් අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ සම්බුද්ධ ශාසනයේම සාරය හරිය තේරුම් අරගෙන අද දින මේ පින්නතුන්ට ඒකට අදාළ වටිනා ශීලයක් සමාදන් වෙලා ඒ ඊට අදාළ බණ භාවනා කරේ මේ සංසාර විමුක්තිය කියන උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහායි ඒකට අපි බලාපොරොත්තු වෙන මේ වටිනා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා මේ පින්නතුන් තමන් අර කියාපු සීල සමාධි ප්‍රඥා කියන වටිනා ශාසන ධර්මයන් තමා තුළින් දිනු පහු කරගෙන සමත විදර්ශනා දෙකම වඩමි ගිහි හෝ පැවිදි හෝ ඒවා මේ මකම මාර්ගයයි එතකොට ඒ තුලින් මාර්ගඵල ප්‍රතිවේදෙන් අවසානයේ මේ සංසාර මුක්තිය කියලා උතුම් මමා මහ නිවන සාක්ෂාත් කරගන්න පිණිසට මේ මේ දේශනාවට උපකාරය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මෙතෙක් මේ අපි දේශනා කළ මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය මේ කුසල සමාදන් වීමට බලාපොරොත්තු වෙනවා. අවිචේසිත අකනිටා දක්වා යම් සත්ව කෙනෙක් එතොත් ඒ අනුමෝදන් වීම තුලින් මේ තමන් බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මමා මහ නිවන සාක්ෂාත් කරගනිත්වා තම තමන්ටත් මේ ඒ මේ ජීවිතය තුළදීම මේ උතුම් තත්වයන් ලබා ගැනීමට මේ ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ගාථා කියන්නේ. තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පති. සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගාමිති. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा දුක්ඛපත්තාරි මිදුක්ඛා භයපත්තාරි ශෝකපත්තාරි නිසෝකා හොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛපත්තාරි නිදුක්ඛා භයපත්තාරි නිබ්බා सुखपत्ताजनि शोकाहन्तु सर्वेति पत्ता दुःखपत्ताजनि दुःखा भयपत्ताजनि भया शोकपत्ताजनि शोकाहन्तु सर्वेति पाणिनो पुण्या पुण्यकम्मेने मामे बालसमागमो सतं समागमो तु यावनिपानपत्या पुण्या पुण्यकम्मेन मामे बालसमागमो सतं समागमो तु यावनिपानपत्या හිමිනා සමාදමෝ හෝතු සබ්බීතියෝ විභජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා රොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවචේ අතෝ නිබ්බාන සම්පatti නිනාතේ සමිජ්ජති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.